විශේෂයෙන්ම පිහිනන්න යන අය පරිස්සම් වෙන්න ඕනේ මොකද මුහුදේ ඉපොන්න දෘශ්‍යමාන වෙන්නේ නැහැ මුහුදේ පැහැයත් එක්ක මේ සදාගේ තියෙන පාරභාෂික ස්වරූපයත් සමගින්. නමුත් යම් කිසි වෙලාවක මුහුදේදී මේ ශරීරයක මේ අය ගෑවුනොත් ඒ වේදනාවක් දැනුනොත් වහාම හැකියක්මනින් ඒ නාම පිහිනීම නවත්තලා ගොඩට එන්න ඕන. ඒ වගේම මේ ශරීරයේ ස්පර්ශ වෙච්ච ස්ථානයේ දිනනවා නම් ග්‍රාහිකා රැඳිලා ඒවා ඉවට ඇද ඉවත් කරන්න ඕන. පිස දාන්න හොඳ නැහැ. මොකද පිස දානකොට තවත් දංශක කෝෂ්ඨ ඒ සමීප ස්පර්ශ වෙලා තවත් විශේෂ ශරීරගත වීමේ අවදානමක් තියෙන නිසා ඒ වගේ වගේම මධ්‍යසාරය සම්බන්ධය ඕඩිෆ්ලෝන් වගේ දෙයක් හොයාගන්න පුළුවන් නම් ඒක පුළුවන් ඉක්මනින් තවර ගන්න ඕන. වඩාත් යෝග්‍ය ක්‍රමය තමයි එවැනි ප්‍රතිමාධාරයක් කරලා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වී ඊට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම